累吧 37යි විනාඩි 30යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ගුවන් විදුලි රංග මඩල රෝහණ කස්තුරේ වචනා කළ නාට්‍යයක් Japan, Hilarion Pereira, Rangavira Singhe, Palita Abeyratna, Ratna Sumanapal, Sakunta Prasadini Badugi. නාද සංකලනය මලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. ගියදී ගියාදෙන් කියලා තියෙන විදිහට ඉන්ටර්වයුව එක තියෙන්නේ 10යි 30ට. මේකත් මෙහෙමම බෑග් එකට දාගන්න ඕන. අනිත් ලිය කියවිලි ඔක්කොම හරි. තව ඩෙන්ටි කාඩ් එක පර්ස් එකේ. හරි. එතකොට මේ පොඩ්ඩෙන් අමතක වෙනවනේ. මගේ ෆෝන් එක. මේ තාම ටීපෝ එක උඩනේ. මේක නැතුව කොහොමද ගමනක් යන්නේ? ආ. හා හරි. ආ. මේ ආ. මේ පොතත් අරන් ගියොත් හොඳයි. කෝච්චියේදී කියවන්න. දැන් හරි. මොනවා හරි අඩුවක් මගේ හිතට දැනෙනවානේ. මොකක්ද? ආ අනුන්චි නෝනා මේ කොහේ යනද ලෑස්තිය? ආ මේ මට මට ජොබ් ඉන්ටර්විව් එකක්. ජොබ් ඉන්ටර්විව් එකක්? කොහෙද? මේ දැන් ඉතින් දැනගත්තයි කියලා ඇති වැඩකුත් නෑනේ. මොනවා? ඒක අපූර්ව කතාවක් නේ. මම දැනගන්න ඕන නෑ. මේ කතා කරන්නේ අම්මා බව දැන් අමතක වෙලාද? නෑ නෑ එහෙම නෙවෙයි. ඒ මොනවා වුණත් මං දැන් ඉතින් මේ ගමන යන්න එපා. කොහොමද ජොබ් එක? හොඳ එකක්ද? වරදක් නෑ. ටිප් ටොප් ගාමන්ට් එකේ සුපර්වයිසින් වැඩක්. හ්ම්. මේ හම්බ වුණොත් පුළුවන් නේද ඒකවත් හරියට කරගෙන යන්න? පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් ඉතින් මේ මේ හදීකා ඉක්මන් වෙන්න එපා. ඔය හෑන්ඩ් බෑග් එකයි පොතයි උන් තියනවා පොඩ්ඩක්. ඒ මොකටද? ඔයා ඔය ඇඳලා ඉන්න සායි ගැලපෙන්නේ නැහැ ඉන්ටර්විව් එකට යන්න. හා මොකද මේකේ තියෙන අඩුපාඩුව? ඕක කොට වැඩි. මහත කකුල් තියෙන ගෑනු උච්චරට කොට ඇඳු මනිනක සුදුසු නෑ රමියෝ. ඒත් මේ දැන් වෙලාවක් නෑනේ මාරු කර කර ඉන්න. ඒ අර බලනෝ. ඔය අඩිඋස සපත්තු දාගෙනද ස්ටේෂන් එකට කාටන්න හදන්නේ? උච්චර දුර? මේ මොනේ මන්දා ඕවා මේව කතා කර කර හිටියොත් මට මේ ජොබ් එක හම්බ නොවෙන්නත් පුළුවන්. නෑ නෑ නෑ නෑ. කොහොමදවත් හම්බ වෙන්නේ නෑ. හා මොනවා? කොහේ ඉඳලාද පාස් වුනේ? මේ සැම්සන් මට කතාවක් ඕන නෑ ඔයත් එක්ක. මේ හොඳ සිහි කල්පනාවක් තියෙන කවුරු උනත් කොහොමද මේ ඔයා වගේ කෙනෙකුට රස්සාවක් දෙන්නේ? ඈ? ඒ ගැන නිකමටවත් හිතුන්නේ නැද්ද ඔයාට? මේ සැම්සන් මගේ වැඩ කටයුතු බලාගන්න මට පුළුවනි. ඔයාගේ අදහස් උදහස් මට ඕන නෑ. කෙලෙහි ගුණ නොදන්න ඔල මුට්ටල එල්ල දෙන. ඔය ඔය ආගත්තේ උජාරු ස්වාන් කුරුසයාගේ ඔය අහගත්තේ. ඔහොම වෙලා මදි. අපි එදා ඉඳලම කියාපු දේවල් කනකට ගත්තා ඔය උගුලට ආවු නොවි ඉන්න තිබුණා. කොහෙද? මේ මනරංජිත වෙලා gederin පැනලා ගියා. ගිය විදියට පේන කුරුල්ලත් එක්ක ගිය තැනක ඉන්නේ නැතුව ආපහු ආවා. නිකන් නෙවෙයි බඩකුත් උස්සගෙන. මේ ඔය කතා මෙතනට අදාළ නෑ නේ අම්මේ. හරත් හරත් මම මේ හැම දෙයක්ම කොහොම හරි විඳ දරාගත්තා. විඳ දරාගත්තා. මොනවා කියනවද? විඳ දරාගෙන ඉන්න සිද්ධ උනේ මටයි. ඊදර දොරේ වැඩ රාජකාරී ඇරුණාම ළමයාගේ වැඩ කටයුතු විතරක් නෙමෙයි ළමයාගේ අම්මගේ ඕනෑ පාකම් පවා මටයි බලා ගන්න සිද්ධ වුනේ මෙතන. මන් දන්නවා. මන් දන්නවා මගේ කටයුතු මට තනියෙන් කරගන්න අමාරු වෙච්ච බව. ළමයාගේ තාත්තා කියන මිනිහගෙනුත් කිසිම සහයෝගයක් හම්බුනේ නෑනේ. මේ නදීකා පහුගිය කාලේ වුණත් ළමයා වෙනුවෙන් ටිකක් උනන්දුවක් ඇතුව සැලකිලිමත් වුණා නම් ළමයාව මීට වඩා හොඳ තත්වයකට ගේන්න තිබුණා. කිසිම දෙයක් ගැන උවමනාවක් නැහැ. උනන්දුවක් නැහැ. ආන්න. ආ මේක තමයි මාත් කියන්නේ. භාර්යාවක් හැටියටවත් අම්මා කෙනෙක් හැටියටවත් සතු පහක පළක් නැහැ. මට මට හිතාගන්න අමාරුයි. මම ඔයාව බැන්නේ ඇයි කියලා. ඔයා කිව්වා ඔයා කිව්වා මට මට ඔයා ප්‍රේම කළා කියලා. ඔව් ඇත්ත. මං ප්‍රේම කළා තමයි. ඒත් ඔයා මේ හැම දෙයකින්ම ආපහු මගේ මූණට දමලා ගැහුවා. ගන්න පුළුවන් හැම විදියකින්ම මගෙන් ප්‍රයෝජන ගත්තා විතරක් නෙවෙයි. ඔයා මගෙන් අයථා ප්‍රයෝජනත් ගත්තා. නෑ නෑ නෑ නෑ. මං මගේ උවමනාවෙන් හිතා මතා හිම දේවල් කළේ නෑ. නෑ දුව නදීකා සැම්සන්ගෙන් තාමත් ওই විදිහට නෝක්කාඩු අහන්න සිද්ධ වෙලා තියෙන්නේ එදා අපි කියාපු දේවල් තේරුම් ගන්න උවමනාවක් උඹට නොතිබිච්ච නිසා උවමනාවක් නෙමෙයි නොතිබුනේ මොලයක් මොලයක් ඔව් ඔය හිතුවක්කාරකම් නොකර හිටියානම් මේ මේ මේ මේ මිනිස්යන් මේ තාත්තට උනත් තව අවුරුදු ගාණක් යහතින් ජීවත් වෙන්න තිබුණා. මොනවා? මේ තාත්තා නැති උනේ පිළිකාවකින්. දොස්තර මහත්තුරු එහෙමනේ කිව්වේ. අපි කවුරුත් මේ ඒ විතරක් නෙවෙයි. අම්මත් ඒ ගැන දැනගෙන හිටියා. ඔව්. මේ මේ තාත්තේ තාත්තා ඇත්ත කියන්නකෝ. කතා කරන්නකෝ. නෑ ළමයා මගේ ස්ථානෝචිත ප්‍රඥාව අනුව මං තීරණය කෙරුවා ඒ ප්‍රශ්නෙට පිළිතුරු නොදී ඉන්න එක වඩා හොඳයි කියලා. එහෙමනම් එහෙමනම් දැන් තාත්තගේ මරණයටත් වැරදිකාරී මම නැතුව වෙන කවුද? ඒ අසනීපට මුරුළුනේ හිත වේදනාව. ඕ මනෝ පුබ්බංගමා ධම්මා කියලා කියනවනේ. පිළිකාවට වුණත් මුල තමයි හිත. මේ මේ මේ අම්මේ දැන් ඔය පරණ කතා ඇහුව ඇති. නතර කරන්න. මට මගේ වැඩ රාජකාරී තියෙනවා. ඕවට කන් දෙන්න මට ඕමනා නැහැ. කන් දෙන්න ඕමනාවක් නැහැ. ඈ? නෑ. අහන්නේ නැත්තම් අපිට පුළුවන් ඇහෙන්න සලස්සන්න. හ්ම්? ඒ කොහොමද? හොඳයි. මං අහන්නේ නැත්තම් මේ නදීක මං කියන දේවල් ඔයාට ඇහෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයා පිළිගන්නවා. විශ්වාස කරනවා. ඔව්. ඒක එහෙමම තමයි. මම මේ ලෝකේ අනිත් පැත්තේ හිටියා වුණත් මං කියන දේවල් ඔයාට අහන්න සිද්ධ වෙනවා. සදාටම මොකද්ද මේ හෑන්ඩ් බෑග් එක ළඟ තියෙන පොත? බලමු. සාර්ථක ජීවිතයකට මඟ. ඔය જાතියේ පොත් ලියන්නේ ජීවිතේ අන්තිමටම අසාර්ථක වෙච්ච මිනිස්සු. ඒ වුණාට ඒ වුණාට උන්ට මොලයක් තියෙනවා ජීවිකාව ගෙනියන්න කීයක් හරි හොයාගන්න. උන් දන්නවා ඔය වගේ පොත් කියවන්න කැමති මෝඩ අම්මන්ඩිලා සෑහෙන පිරිසක් තාමත් ඉන්නවයි කියලා. <laughs> මේ මේ මේ මේ මොක පුදුම කරච්චලයක් නෙමෙයි එක. මට මට මගේ පාඩුවේ ඉන්නරලා ඇයි ඔය කවුරු කවුරුත් මෙතනින් තුරන් වෙන්නේ නැත්තේ? කෝච්චියට තවමත් වෙලාව තියෙනවා. මේ ට්‍රේනින් එකකින් තියාගත්තොත් කෝච්චිය අල්ලගන්න පුළුවන්. ඒක තමයි නෝනට හොරෝ. මේ ටෙලිෆෝන් කරලා ගෙන්න ගන්න ඕන. ආ මේ නොම්බර 128 දෙවෙනි මාවත. ඔව්. මේ මේ රේල්වේ ස්ටේෂන් එකට යආගන්න. ආ ඔව් මේ 9:45ට ආවම ඇති. Thank you. Mm. ඉන්ටර්විව් එකට ගියත් තේරුණත් ඔයාට රස්සාවක් කරන්න බෑ සමාජ ආශ්‍රය ගැන දැනුමක් පළපුරුද්දක් නැතුව ඒක හරි නදීකටම මතක ඇතිනේ ඉස්සෙල්ලාම ඉස්කෝලෙට එක්ක ගිය දවස ගැන ගල් බිල්ලා වගේ බලාගෙන හිටියා එක ළමෙක් එක්කවත් කතා කෙරුවේ නෑනේ. <laughs> ඉතින් මේ තරම් කුල ඇති අය කොහොමද මේ මේ රස්සාවල් කරන්නේ? අහ නදීකා ඔය ත්‍රිවිලර් එක ටිපර් එකවත් හැපුණොත් මල කෙලියක් නේ. මේ එහෙම හැපෙනවද ත්‍රිවිල්? ඇයි නැත්තේ? ඔය අප පත්තරවල එහෙම දාලා තියෙන්නේ විස්තර නිතරම නෙමෙයිනේ හැම ත්‍රිවිල් එකක්ම ඇක්සිඩන්ට් වෙනවා නම් එකක්වත් ඉතුරු වෙලා තියෙන්න බෑනේ ඇයි ළමයෝ ඉතින් අවදානමක් ගන්නේ ම් ආරක්ෂා සහිතව ගෙදරට වෙලා ඉන්න පුළුවන්කම තියෙද්දී ඇයි අවදානමක් ගන්නේ දැන්නම් හිතෙනවා නොයා එන්න එක වඩා හොඳයි කියලා. ආ. ඇයි ආයි තින්දගත්තේ නදීක? මොකද? නොයා ඉන්නද කල්පනාව? ඔව්. මං යන්නේ. එතරයි. ඈ මේ ළමයෝ නදීකා යන්නේ නැයි කියලා තීරණය කළාට මොකද දැන් ත්‍රී වීල් එක ආවහම ගියත් නොගියත් හයර් එකේ ගතමනාව ගෙවන්න සිද්ධ වෙනවා නිකන් විගඩම් කරනවා මං කිව්වේ මං කිව්වේ කිසිම දෙයක් හරියට කරන්න බෑ මෙයාට යමක් කෙරුවොත් බාගෙට එහෙම නැත්තම් ඇදේට. හා පොයි. මෙයා තමයි හැම දෙයක්ම හරියට කරන මිනිහා. මන් දන්නේ දේ ගැන. කරපු දේවල් හින්දා තමයි මං තවමත් අම්මගෙන් තාත්තගෙන් නෝකාඩු අහන්නේ. මං කෙරුවොත් යමක් කරන්නේ හරියට තමයි. කොහෙද කොහෙද බලාපොරොත්තු වුණු විදිහට වැඩ කරන්න ඔයා ඉඩ දුන්නද? මන්ද කිව්වේ වාට ආපහු ගෙදර යන්න කියලා. මටත් නොකිය ගෙදරින් පැනලා ගියා. හොහොහොහො පුරුද්දට වාගේ. මේ මං ආපහු ගෙදර ආවි සම්සන් මට ඔයාගේ වැඩපිළිවෙල ගැන විශ්වාසයක් තිබුණේ නැති හින්දා. මන් දන්නවා. මන් දන්නවා. මන් දන්නවා ඔයා මං ගැන ඔයාගේ විශ්වාසයක් කවදාවත් තිබ්බේ නැහැ කියලා. <laughs> මෙහේ ආවට පස්සේ ඔයා මට එක දෙයක් යෝජනා කරනවා. ඔයා ගියාම තව එකක් කියවනවා. හරියට හරි. හරියටම හරි. ඒක නිසානේ මං ඉතින් ඔය පැත්තකට වෙලා නිස්සද්දෝ බලා උන්නේ. හාන හාන මං කෙරුවෙත් ඒකම තමයි. දැන් දෙන්නම මට දොස් කියනවා. මේ නනේකා මටම චෝදනා කරන්න නැතුව මගේ පැත්තෙනුත් ටිකක් හිතලා බලන්න. නෑ. කතා වුණේ නෑ. දැන් ඉතින් ඔය ඕන කෙනෙක් ඕන දෙයක් ඔහේ කියපු දෙයක්. මං මං මොකුත් නැහෙන්නේ නැතුව වගේ ඉන්න ඕනේ. මට මගේ වැඩ රාජකාරිය ගැන තනි තීරණ ගන්න පුළුවන්කම දෙන්න ඕනනේ. ඒකම සත්ත නෑ. ඔව්. නිකන් නිකන් රන්සන් මේ කොයි වෙලාවෙද ඔය ආවේ? <laughs> ආ විතරයි අම්මා. ඩියුටි ඔෆ් වෙන්න අද ටිකක් පරක් වුණා. මේ මේ shift එක බාර ගන්න හිටපු මනුස්සයා ටිකක් එන්න පරක් වුණා. ඒක නෙමෙයි. මේ මං එනකොට අම්මා කවුරු හරි එක්ක කතා කර කර ඉන්නවා වගේ මට ඇහුණානේ. <laughs> නෑ. <laughs> මං කවුරු එක්ක කතා කරන්නේද පුතා? මං ඇරෙන්න වෙන කවුරුවත් ගෙදර නෑනේ. <laughs> මං හිතුවා අම්මා මෙලහකටත් ඉන්ටර්විව් එකට යන්න පිටත් වෙලත් ඇති කියලා. අම්මා මේ දැන්ද ලෑස්තුනේ? නෑ. ලෑස්ති උනේ නම් ටික වෙලාවකට ඉස්සෙල්ලා. මේ ඒ පුතා දැන් මගේ මේ හිතට ටිකක් හරි මදි වගේ. ඒ මොකද අම්මේ? <laughs> මට ඉතින් ඔය විදිහේ වැඩ ගැන පළපුරුද්දක් නෑනේ පුතා. අයියෝ අම්මේ කවුරුත් පටන් ගන්න එහෙම තමයි. පළපුරුද්ද ලැබෙන්නේ වැඩ කරගෙන යනකොට. <laughs> පුතාගේ සීයයි ආච්චි ඒ කාලේ කියපු දේවල් මට මතක් වෙනවා පුතේ. ඒගොල්ලෝ හිටියානම් කියන්නේ ඊට තියෙන දේවල්. අයියෝ, ඒ දෙන්න මැරිලා දැන් කොච්චර කාලයක් වෙනවද? මේ පරණ කතා අදට වළංගු වෙන්නේ නෑ අම්මා. ඉතින් ගිය දේ ගියාදෙන් කියලා ඒව මුළුමනින්ම අමතක කරලා දාන්න. එච්චරයි. හේ කොහොම වුණත් පුතේ මම මම දැන් කනගාටු වෙනවා. මම මම කනගාටු වෙනවා. මොනවා ගැනද? හා? මොනවා ගැනද අම්මා කනගාටු වෙන්නේ? වගකීමක් නැති අම්මා කෙනෙක් හැටියට මේ කටයුතු කරන්න මට සිද්ධ උනේ ගැන මං කනගාටු වෙනවා පුතේ. මොකද්ද අම්මා? හා? එහෙම අදහසක් අම්මගේ හිතට ආවේ කොහොමද? කවුද කවුද අම්මට එහෙම කිව්වේ? මේ මට මට ඔයාගේ තාත්තා කියලා දෙනවා. මං කිසිම කිසි බලක් නැති. <laughs> තාත්තා මටත් මේ ළඟදී කිව්වා මාත් කිසිම කමකට නැති මිනිහෙක් කියලා. ඇයි ඉතින් මට නොකියුවේ? මොකටද? ඇයි මං අම්මට එක් කියන්නේ? හා මගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් තරමට මට දැන් අත්දැකීම් තියෙනවා අම්මේ. මටත් දැන්නද තාත්තා? නෑ අම්මේ නෑ. ඒත් මං තාත්තට දවසක් කෙලින්ම කිව්වා. මාව ආයේ දකින්න ඕන නම් මං ඉදිරියේදී අම්මට කිසිම දවසක දොස් කියන්න එපා කියලා. බොහොම හොඳයි. බොහොම හොඳයි මගේ පුතා එහෙම කියපු එක තාත්තට. ඊට පස්සෙත් තාත්තා මට කීප වතාවක් මහම් වුණා. ඒත් ගිය සුමානේ අන්තිම වතාවට හම්බ වෙනකන් අම්මා ගැන කිසිම දෙයක් කතා කරේ නැහැ මාත් එක්ක. <laughs> අම්මා දන්නේ ගිය සුමා නැත්නම් මොනවා තාත්තා කිව්වේ? ආ? අම්මට සලකපු විදිය හොඳ මදි බව දැන් වැටහෙනවා කියලා කිව්වා. මේ පුතේ මේ තාත්තා එහෙම කියවද පුතේ? ඔව් අම්මේ. ගැන තාත්තා පසුතැවෙන බව මේ මට නිකන් එයාගේ මූණෙත් පේන්න තිබුණා. එන්නට එන්නට පුතේ මම ආයෙන ආපහු යන්නේ තාත්තත් එක්ක ජීවත් වෙන්න. මම මම මෙයාව සම්පූර්ණයෙන්ම මගේ ජීවිතේ මොකද්ද වාහනේ ෆෝන් කරනවානේ හරි හරි මේ මං ත්‍රිවිල් එකකට පණිවිඩය දුන්නා දෙන්නම් දෙන්නම් හිතට ලොකු ධෛර්යයක් දැනෙනවා ඔව් ඉක්මන් කරන්න ඕනේ මේ පුතේ මේ එහෙමනම් මං යනවා ඉන්ඩියෝ එකට යමු මාත් එන්නම්කෝ ස්ටේෂන් එකට එන්න මේ දුවේ නදීකා කිසි කෙනෙකුට දෙවෙනි වෙන්න ඕන නෑ ඔය ඉන්ටර්විව් එකේදී නදීකා මම ප්‍රාර්ථනා කරනවා මේ රස්සාව ඔයාලට ලැබෙන්න කියලා පුතේ විශ්වාසයි පුතේ. මට මට හොඳටම විශ්වාසයි. මේ රස්සාව මේ රස්සාව මට හම්බ වෙනවා. ඔව්. මටත් විශ්වාසයි. මටත් විශ්වාසයි අම්මේ. ඒ හින්දානේ මම වෙලාවට ආවේ අම්මව පිටත් කරන්න. <laughs> ගුණසුන කස්තුරි වචනා කළ නාට්‍යයක්. අද දැන් තාත්තා හිමිරියන් පෙරේරා සම්සන් රංගවීරසිංහ පුතා පාලිත අබේරත්න අම්මා රත්නා සුමනපාල නදීකා සකුන්තා ප්‍රසාදිනී බසුගේ නාද සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්